දෙවියන්ගේ නෑ තියෙන විදිය තමයි මේ ඒගොල්ලන් ඇඳන් ඉන්න කොයි පාටහරි ඉඩවසේ ඒගොල්ලන් ගෑනු දෙවියන් මේ අත්තලට මාල දානවා රත්තරත් මුතු අබෙල්ලට දානවා තව එහෙම කරනවා තවයි ඉතින් පිරිමදව ගෑනු කට්ටිය වගේ මං මාලදාලා වල්ලුදාරි දසන මේ මාලදාලා මේ එක එක විදිහට ලස්සන්ට ඉන්නවා ඉතින් මුතුමැණික් එහෙමත් තියෙනවා හැබැයි එච්චරම ඒව යුස් කරන්න ගොඩක්ම තියෙන්න ලොකු දෙවියට ලොකුම දෙවියට ලොකුම දෙවිය තමයි මැනික් තියෙන්නේ මට මැනික් ඕන ඒ වුණත් <laughs> මට මේ මැනික් ඕන්න මට බල බල බල ඉවිසි බල තියෙනවා ගොඩක් බල තියෙනවා මොනද බල තියන්නේ උඩින් යන්න පුළුවන් අයි කටියටත් වඩා පේන්න තුවන්න පුළුවන් නෑ නෑ නෑමකක් කරි අහස් අහසින් යන්න පුළුවන් තව ඒගොල්ලන්ගේ පාට හැටියට තමයි අශ්‍යෝන්නේ එතකොට මගේ අශ්‍ය තමයි සුදු අශ්‍යයා මගේ අක්කගේ අශ්‍යයා තමයි සුදු අශ්‍යයා තව ආමගේ මල්ලිය ගැස්සේ තමයි කළු ඇස්සේ. අද කළු ඇස්සේ අයියෙන් දුවනවා. එයා අනිත් හිටියේ 15 එකක නේ? හා? මල්ලි හිටියේ 15 එකක නේද? මම හරි යවන්නේ ගස්තනසකින් ඉපාන. මල්ලිද අයියද? මල්ලි. හ්ම්. ඉතින් එක එක කෙනා එක එක පාට වලට පුතේ යනවා නේද? රෝස් පාට තැමිල් පාට නිල් පාට කාපාට එගුලු කාට් ඒගුලුන් ඒගුලන්ට ආසනත් ති මේ මිනිස්ලෝක දෙන්න එනවා කවුවර කවුරු හරිය වෙලා ඉපදෙන ඇති දන්නේ නෑ වෙන කට්ටිය වෙන්නද කවුවරු වෙලා ඉපදෙන ඇති මං දන්න මගේ හැම අක්කයි මල්ලි මමයි විතරයි කෑම එහෙම කෑම එහෙම කොහොමද කෑමකින් රජුවන්ට තමයි වැඩිම තියෙන්නේ ඒගොල්ලන්ට මාරන්න ඕනේ ඒගොල්ලන්ට කියලා ඉතින් මොකක් හරි ඕන ඕන නම් ඉතින් අපි ළඟ ඒව නැහැ එකම ටෝනුමම තියෙනවා එවුණ තශ්‍ය අපේ ළඟ තියෙනවා තා කෑම එහෙම කෑමමති ඕනුමම ළඟට මවන්ට මම නිකන් මැබිලේනවා ඔව් මැබිලේනවා අන්න වචනේ මැබිලේනවා කරන ටේබල්ස් ඇවිල්ලා මලට යාලි දින එකක් වගේ තියෙනවා. ඒව රසයිද? හ්ම්? රසයි නේ. සුවඳයි. හ්ම් තමයි. මල්. අපේ එහෙ බෙහෙරයක් නෑනේ. මොකද? බෙහෙරයක්. බෙහෙර ඇදිල්ල බලනවා පහල තියෙන මනන් තියෙන කිය. මම වැඩිම යන්නේ වෙහෙර වාසය බලන්න. දෙවිලෝකෙ. වන් බැරි සෑද? හැම දෙවි හැම වෙහෙර වාසයෙම බෝධින් වාසය බලන්න යනවා. තව පිළිම වාසය බලන්න යනවා. මම වැඩිම බලන්න යන්නේ ඔයා වැඩින් බලන්න යන්නේ මොකටද පුතේ? මම බලන්න යන්නේ බෙහෙර වහන්සේ. ආ. මොකද මම කැමති ධාතුන් වහන්සේලාට. මොකද මම කැමති බුස්සාදුට. මම මම බලන්න කැමති බුස්සාදුවා. බුස්සාදු. බුස්සාදුගේ ධාතුන් වහන්සේ. ඒ කියන්නේ ධාතුන් වහන්සේව බලන්න කැමති මම බුස්සාදුව බලන්න කැමති ඇත්තටම ඔයාගේ රූපෙ. ඉන්නේ කියලා. මම දන්නේ නැහැ. කොහොමද බුස්සා දුන්නේ කියලා. කට්ටිය ඇඳිද්දි මම බලන් ඉඳලා තමයි මං ඇඳේ. ඒක නිසා මම මං කැමති විරාත්සේ බලන්න. ඉතින් මං ඒ විදිහට කළා අන්තිම දවස් තමයි එහෙම කෙරුවේ. මං බුස්සාදගෙන් බණ අහලා. ඉස්සර ඔයා වෙහෙර වහන්සේ බල බල යනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න ගියාද? නෑ. එහෙනම් මම දවසේ මේ මේ මේ මුස්නා මුසල් වෙන කාලෙම මේ බණ අහ ඇහුවා. ඉතින් ඊට පස්සේ මේ මේ බුදුන් පිරිනවන් පෑවට පස්සේ නෑ පිරිනවන් පස්සේ නෙමෙයි මේ බුසාදුන් මේ ඉන්න කාලවලත් මේ බුසාදුන්ලා මේ බුසාතුලා බුදුසාතුගෙන් අර කවුද දෙවියෙක් ඉල්ලන් ගියානේ කොණ්ඩයක් ඔව් ඒ දෙවියා වගේ ඒ වගේ චූටි චූටි පන්සල් තියනානේ ඒ බෝධින් වහන්සේ ඈත තියෙන තැනක අන්න අහස උඩින් ගිහිල්ලා ඒක බලන්න යනවා හැමදාම ඉතින් ඉඩසර සමානලාට කොන්න කළවන්ගේලන් තිබ්බක් තැන්පත් කෙව්ව තැන අන්න ඒ වගේ චූටි චූටි තැන්වල ඒවා බලන්න යනවා රෑත ගිල්ලට බෝධීන් වහන්සේ ඔබ අරංාව මේ ශ්‍රී ලංකාවට අන්නේ වගේ මේ අහසින් වැඩම කරලා බෝධීන් වහන්සේට සාදු කියලා යනවා මලුත් තරන් එනවද? දිව්‍ය ලෝකේ. හ්ම්. මල් ගෙනල්ලා දානවද? අර වෙහෙර වහන්සේට. අතුල්ට දානවා. බේර වහන්සේට නෙවෙයි. මම බෝධින් වහන්සේට ඇතුළේ දානවා. වෙහෙර වහන්සේ ඇතුළට දාන්න පුළුවන්. දැන් දානවා. වෙහෙර වහන්සේ ඇතුළේ දාලා තියෙනවා. මම පිළිම වහන්සේවත් බලන් තියෙනවා. ඒත් මම පිළිම වහන්සේ හිටියේ නෑ. බේරවහන්සේ බෝධීන් වහන්සේ විතර හිටියේ පිරිවහන්සේ ඕන්නෑන උසාදන්න ඕනේ කාල ඉතින් බලද්දිති මහමන්සක්කත් ඉතින් ඔය පරිසල් පසලේ මේරවන්සේට වැඳලගු ආ බෝධීන් වහන්සේට වැඳලා නලකයට මාන කරන්න කියලා දෙන්නම ඔයනවා දෙන්න මොන වැඩමයි කරන්න ආ දෙන්නම එකම දේවල් තමයි කරන්නේ ඉතින් ඉතින් මේ බෙහෙර වහන්සේ ඇතුළට යන්න පුළුවන්ද දැන් අපිට ඇතුළට ගිහින් බලන්න ඉතින් අර මන් දන්නේ නෑ ඇතුලේ කොහොමද පුතේ තියෙන්නේ ඇතුලේ ඉතින් රත්තරන් වලින් ඇතුලේ රත්තරන් වලින් එළිය සුදු වලින් රත්තරන් වලින් හද හැදුවට අපිට පේන්නේ සුදු වගේ රත්තරන් වලින් හදලා ඊට පස්සේ සුදු පාටින් පේන්ට් කරනවා එහෙම නෙවෙයි මේ රත් සුදු පාට සුදු පාට තියෙන එක අයින් පැත්ත රත්තරන් ඊපස්සේ පිළිම් ධාතුන් වහන්සේ තැන්පත් කල්ලා මෙම ස්ටේටිකකයි චෝටිකක් තියෙනවා ඉති ඔගලන්ටේ වන්දනා කරලා මොනාද ඔගලම් හිතන්න ද අපි මොනාරි වන්දනා කරලා හිතනානේ මේ අපි නිවන් දකින්න මේ මගේ අන්තිම ප්‍රාර්ථනාව තමයි කියලා මොකක්ද ගොඩක් දැන් අපි නම් මේ මහසෑයට වඳින්නේ සයින් යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන් සුජ්ජල බුද්ධ රූපං සුවන්න මාලීති පතිත නාමං වන්දා මහං තූප වරං මහග්ගං හැබැයි අද එක රාජ රජතුමෙක් හිටියනේ ඒ හොරුන්ට කෙව්ව කෙව්වා බැඩ්ඩ බැනුරු නෑමුගන් සන්නස්ස මුගලන් රහතන් මහරහතන් වහන්සේව පිරිවම් පෑව නිසා නෑ ඒ රජතුමා දදුමත් දුන්න නිසා මේ දඩුම දුන්න නිසා මේ එයාට මොකක් හරි එයාටම දඩුවමක් හම්බෙනවා මොකද හොරුම්මත් නැරුවයි ඒක නිසා එයාට දඩුවමක් හම්බෙනවා ඒකයි හොරුණත් අපි මරන්න හොඳ නෑ එයාටමත් ඒ දඩුවමක් හම්බෙනවා යාටම දඩුවම හම්බෙනවා මරන්න හොඳ නෑ මේ ආන්ටි කිව්වේ චෛත්‍ය වන්දනා කරනවා වගේ ඔයගලම ගාථා කියනවාද ඉස්සලා? ඔයගල ගාථා කියනවාද ඒ වගේ? ගාථා කියන ගාථා කියන බෝධි කියන ගාථා කියන ඒ රජුරන්ට දනව හම්බුණා කියලා දන්නවද පුතේ? හා? ඒ රජුරන්ට දනව හම්බුණා කියලා දන්නවද? හ්ම්. කොයි වගේ දඩුවක්ද? එහෙම නම් මම දන්නේ නැහැ මම දන්නේ දඩුවම හම්බුණා කියලා. හම් වෙනවා හම් වෙනවා ඉතින් ඕගොල්ලෝ වෙහෙර වහන්සේ වඳින්න ඕන නම් උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා වෙහෙර වහන්සේ වන්දනා කරනවා ඔව් ඉතින් රත්තරන් රත්තරන් බෝට්ටුවක් තිබ්බා ඒ බෝට්ටුවේ යන්න රජතුමා විතරයි තවත් රත්තරන් බෝට්ටු බෝට්ටු තියෙනවා ඒ කට්ටිය තමයි පොඩි බෝට්ටු ලුකුම් බෝටුව තමයි රොත්තරම් වලින් ඔක්කොම හඳලා තියෙන ඔක්කොම හඳලා තියෙන රත්තරන් වලින් ඉතින් ලුකුම් බෝටුව තමයි ලුකුම රජතුමාගේ බෝටුව ශක්‍රිය ශක්‍ර දේවී ඉතින් එයාගේ දෙවියන් දෙවියන්ගේ ලොකු ලොකු දෙවියන්ගේ ඒ බෝට්ටු තියෙනවා තව රත්තරන් බෝට් තියෙනවනේ. තව ඒක අර මොකද අර පන්සලකට කියන්නේ නේද අපි අද? කැලණිය. ඔව් කැලණිය අර පුටුවකට නඬුනා කිව්ව එක මම දැන් කියන්නම්. ආ කියන්නකෝ. ඔන්න යක්කු දෙන්නෙක් යක්කු දෙන්නෙක් නෙවෙයි රජතුමා මොකද්ද? නාග රජ්ජුරු නාග රජ්ජුරු නෑ ඒ පොඩක් ඉන්නකොට රජුතු මූල් දෙන්නෙක් රණ්ඩු නෑ යක්කු දෙන්න නා රජ්ජුරු නෑ නෑ රජතුමා දෙන්න කියලා කියන්න රජතුමා දෙන්නේ රණ්ඩුනාලු මැණික් පුටුවකට එවැනි පුටුව හදල හද හදලා නෑ මේ ඒ ඒ දෙන්න එකෙන් කදලා ඒ දෙකට දෙන්නම රණ්ඩුනාලු රන්දු වෙලා ඉතින් ඒ රණ්ඩුව ඉවරලා හතිද්දාගෙන ගියාලු ගෙදර ගෙදර ගිය ගමම්ම රජතුමෙක් හිටියන්නේ මේ මණියෙක් මණියක් හිට රජතුමා ඒ පුටුව ගිහිල්ලා අද තැන්පත් කරාලු අර තැන්පත් කරන තිබ්බලු තිබ්බල බුස්සාදු එතැන්ට තමයි වැඩිය ඉතින් එතකොට මේ ඒ ඒ ඇයි ගොල් ඒකුල තොර මොන දිව්‍ය ලෝක කට්ටියද ඔය මන්නා රජ්ජුරුවට ඒගොල දිවිලෝක රජතුමන්න දිවලෝක කටනෙ මහරජවරු පල්ලේ හාම දිවිලෝකෙ නෑ. පල්ලේ දිවිලෝකෙ නෑ. හා? පල්ලේ ආපෝ. කළු පාට කට්ටිය ඉන්නේ. ඔව්. කළු පාට නෑ ඒ දෙවියා. ඒ දෙවියා දුම් පාට කළු ඒතර උඩ ඉන්න කවුද? ඒක තමයි ලොකුම මෝ ඒක තමයි මොනම මැනික් නෑ සපනේ මැනික් එහෙන් තමයි මේ මේ අර මේ පුටු මේ තනේ මේ ඒ රජුරෝ දෙන්න නෑ ඒ රජුරෝ දෙන්න දිවලෝකේ දිව්‍ය ලෝකින්ද මැණික් ගෙනාවේ? නෑ දිලෝකේ නෑ ඒ රජතුමෝලා දෙන්නේ ලොකුම රජතුම් රජතුමා ඒ පුට්ටු නෑ මං හරියටම දන්නේ නෑ මේ ටික විතරයි මං දන්නේ. ඉතින් ඒ වුණාට ඉතින් හොඳයි නේද? කොච්චර දෙයක් ඔයා දැන් ඒ උඩ ඉන්න අර වෙහෙර වහන්සේලා වඳින්න එනකොට ඒ කැලණි වහන්සේ වඳින්නත් ආවද? ඒ වෙලාවෙ කෙනෙක් ආ හදලා තියෙනවා. ඒත් මේ බාගට හදලා මේ බෙහෙර වහන්සේ හදලා නෑනේ. ඒ වෙලාවෙ ඊට පස්සේ ගුරුසාරු පිරිනම් පෑවම තමයි තව දවස් හරිනේ. ද එක එක කට්ටිය ඇවිල්ලා එක දවස තවත් හද රසේක කඩල තවත් හද ඉරසේක ඒකත් කඩල ලොකූම කල්ලා එක්කෙනෙක් ඇවිල්ලා ඒක ලොකුටම කල්ලා මේ ඒක ලොකු වෙහෙර වාසය කල්ලා ඊට පස්සේ හරි තියෙන්නේ පුටුව ඉතින් ඉතින් මම අන්දින් ගල්සෝනස් නේද අනේ ගල්සෝනස් කියනවා එකක දේව කියතුන්න ඒත් ඉති මානන්න වෙලාවක් තිබ්බෙන වෙලාවක් තිබ්බනෑ කියන්න මානය නැබෑන මනුවෙන් බෑන දිවියලෝ කියන ඒකයි පල්ල හටාවෙන එකමකටාව හැබැයි වැර වගේ ඔල්ලෝස කට්ටුවක් නෑ ඒක නිකම්ම ටයිම් එකක් තියෙන ටයිම්කින් යන්න පුළුවන් ඒ හැබැයි තියෙනවා ඒත් ඒක පේන්නේ ඒක පේන්නේ නැතුව ඒ ඒකින් තමයි බහැරට යන්න ඒ තවස්ථානයක් යවුවත් ඒ අපිට ඒ ටයිම් එකකින් යන්න ඕනේ අපි ඒක මොකක් හරි ගැහුවොත් බුසාතුලෙන් අහලා ගියොත් බහැරට මේ අපිට නිකම්ම බහැරට යන්න පුළුවන් ඒක නිසා මේ අපි අපි එම කරන්න පුළුවන් පනගන්න නාගර කොහොද නංගේ කෙන කොහොම කොන්්ඩ දික කොන්්ඩේ අම්ම තමා විස්සරය දන්නේ පෙනතිය නාගගේ පලන්න තිය කොන්්ඩ දිගක් වගේ ඇස් මෙහෙම උසාද වගේ මෙහෙම තියෙන කන්දක මෙහෙම ඇවිල තියෙන දෙකවත් හරියට දැක්කේ නෑ මං ඒ දැකලා තියෙනවා. දෙක තියෙනවා. ඔව් දැකලා තියෙනවා දෙකක් තියෙනවා. මම මම කියනවා මම ඔයා මේ කියන එක මම අහන්න හරිද කියලා අම්මගේ පාටිකින් මෙහෙම දාලා ඊටසේ මෙහෙම බෙද බෙද පුරවගෙන ඉන්න ඊටසේ මම මගේ ඇස් දෙක මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතන ගොඩක් තියෙනවා මෙහා මෙහෙම උඩින් මෙහෙම තොප්පියක් තොප්පියක් ඔය මොකක් හරි දාගෙන තියෙන්නේ ඔයාලේ මෙහෙම පෙනයක් තියෙනවා අහ් හරි ඇති ඉතින් මෙයා දන්න නිසානේ කියන්නේ නේ කොහොමද ඒගොල්ලෝ මොකද දන්නේ දැකලා තියෙනවා සමහර කට්ටිය දැකලා තියෙනවා සමහර කට්ටිය දැකලා ඔය සාදු ඒ තරම්ම ලස්සන අපි ඒක අඳින්නවා ඉතින් ඔය ටික හොටයි හොටයි you ඒකන බුදු ආමුදුර කියලා තියෙන ඉතින් උන්වහන්සේ කරන්න බෑ මහරහතන් වහන්සේ ඔබ සම කරන්න බැල් මේ මිනිස්සු ඔක්කොම කරන්නේ මේ නැහැ එහෙම නෑ මෙහෙම මේ මෙහෙම ඩොට් එකක් තියෙනවා කියලා මම හරියටම දන්නේ ඒක ඇත්තනම් තියෙනවා ඒ ඩොට් ඩොට් එක මම ඒ විදිහටම නෙවෙයි මේ මිනිස්සු කියලා තියන්නේ එහෙම තියනවා කියලා ඒත් එහෙම නෙවෙයි ඒකයි වෙන විදියක් ඊටත් වඩා අමුතුයි මේ මැස්සය මෙතැන්ට මෙම කන්ද කැවිල්ල මෙහම ඇගිල්ලි මෙහම කිය මේ කෑල් මෙ උඩින් ඇවිලා ලස්සන්ට මෙම ඇස් මෙ මෙතැන්ට ඇවිල මෙහෙම මෙහෙම මෙහෙම උඩට ගිහිල්ලා මේ දස තොරැවිලා තියෙන ටිකක් ලොකු වෙලා තව කන මෙන්න මෙතන ගෑවෙනවා මෙහෙම ලොකුයි ඒ කන ලොකුයි මුදුම කන මෙහෙම ලොකුයි ඕන සෝන්නාස කෙනෙක් එහෙමයි රහතන් වහන්සේලා රහතන් වහන්සේගේම එහෙමයි ඉතින් යාගේ කොණ්ඩෙවල තියෙන මෙහෙම මෙහෙම ඇග වම් වෙලා මම දන්නේ නැහැ හරියට මෙහෙම බුබ්බලා කියනවාද කියලා ඉතින් හරියටම බුබලක් නෑ. මේ ඒ අඳිනකොට ඉතින් අඳුර ගන්න එපා. අය සමහර කට්ටිය ඉන්නවා මේ විදියටම මේ බුබලක් නැති. ඒ විදියම පින්තූරි කට්ටිය. ඒ නිසා ඒ කට්ටිය හිතන්නේ බුදුසාදු කියලා. ඒක නිසා මෙහෙම බුබලක් දාලා තියෙනවා. එහෙනම් මෙහෙම චූටි එකක් තියෙනවා මෙහෙම. එහෙනම් චූටි එකක් තියෙනවා. යාගේ මෙහෙම රැස්වීදින එක මෙහෙම ඇවිල්ල රවුම් මෙහෙම මෙහෙම මෙහෙම තව ඉරිත් තියෙනවා. ඉරි වගේ මෙහෙම රැස්වීදිලා ලස්සනට තියෙනවා. අපිට ඒක බලන්න බෑ. ඒ ටීවී එකේ පෙන්වන්නේ අපිට ඒව පේනවා වගේනේ. ඒක ඇත්තම බලන්න බෑ. අතුණත් අපි ගවිස්සන්නසෙත් ඒක තියනවා ඉතින් ඔයා දැක්කද කවි ස්වාමීන් වහන්සේගේ ඔව් ඉතින් මේ රහතන් වහන්සේලාටයි හොඳට එහෙම රහතන් වහන්සේලාටයි හොඳට දන්න කට්ටියටයි විතරයි විදියට බලන්න පුළුවන් තවත් මේ කට්ටිය ඉන්නවා බුදුසාදු වුණ ඒ පුංචි වුණ ඒ කට්ටියට ඉරිපාටි පාල උඩට යන්න පුළුවන්. ඒ පුංචි වුණත් ඒ කට්ටිය උඩ යන්න උඩට යන්න පුළුවන්. ඒ ඒ ඒ කට්ටියට මේ ඒක නිසා මේ සමහර වෙනස්කම් අපි දන්නේ නැහැ. එතන මේ අඳින කට්ටිය මේ ඇත්ත බුදුහාමුදුර නෙවෙයි අඳින්නේ නේ? නෑ. නෑ ඇත්ත බුදුහාමුදුර ඊටත් වඩා හොඳ රූපයක්. තවත් ඒ වගේ අඳින්න බෑ. නිකන් මේ වාදනවා වගේ ලස්සනට මනින්නේ. අනේ වුණත් ඒ කට්ටිය අඳින්න ඇඳත් ඒ කට්ටිය අඳින්නේ වෙන විදියකට. ඒ වුණත් ඒ කට්ටියට අඳින්න බෑ. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කතා හදන්නේ ඒ කතා මේ උනත් ඒ රහතන් වහන්සේලා අඳින්නේ වෙන විදියට. ආ ඒගොල්ලෝ ඒ විදිය නෙවෙයි නෝ. අතාරින්නේ වෙන විදියට. ඉතින් මුගලන් රහතන් වහන්සේලාටත් මුගලන් රහතන් වහන්සේලාට මෙහෙම කල් දෙක වෙලා තියෙන ඔක්කොම තොන්න. එහෙම ඇවිල්ලා. ඒ කියන්නේ ඔක්කොම රහතන් වහන්සේලා. ඔව්. ඉතින් තව ඉදි පාටි පාලා උඩටම යන්න පුළුවන් දෙවි තැනට වදින්න ඒ තුන උගලන් දන්නාද ඒ දෙවියන්ගේ තැන දීලෝක යන්න එක එක එක උඩ කොයි හරි දීලාකක තමයි ඒ වරතුරු තියෙන්නේ එකම දීවලාක එක වගේ නෙවෙයි වෙනස් වෙනස් ඒව ඒක නිසා මේ මේ මේ සමාජ දීවිලෝකයක් තියෙන කෑම වෙනස් පරතුළු වුණා තවත් ඒ ලියපිතිය නෙමෙයි ඒක වෙනස් ඉතින් කෑමත් වෙනස් නිකන් අපි රටවල් තියෙන්නේ ඒ රටවල්ල කෑම තියෙනනේ ඒ කෑමවල වෙනස්නේ ඒක නිසා කෑම වගේ මේ ඒ ඒ වගේම මේ දැම් ඒ වගේම එහෙත් ඒ වගේම කෑම එක එක දිවිලෝකයවල කෑම වෙනස් පරතුරු වෙනස් ඉතින් සමාන දිවිලෝකය තියෙන කෙසල් පරතුරු විතරක් කර තව දිවිලෝකයල තියෙන කෑම පරතුරුත් කනවා පරතුරු විතරක් කන්න බෑ ඉතින් පරතුරි කෑමයි දෙකම කනා ඉතින් කනවා තිංකාන බතුර තියෙන වතුර වනත් වෙන දියලා කියල වතුර කියල වෙන වනෑ වතුරමයි තියෙන්නේ ඒ තර කියලවල එකම දියලෝකේ විතරම තියෙන්නේ සමාර් දියලෝ කෑවල ඒ වගේ එක වගේම තියා මාර අවස්ට්‍රේලයා ඇමරිකා වගේ ඇති නේද ඔස්සේ බබයි. එහෙම නැද්ද? පරතුරු තිය හොඳ කෑම තියෙන කන එකමනි කරන්න කරන්නාව ඉති සැපමනේ අප දුකක් නෑන දම් සබා මණ්ඩපේ ඇතුකත් තියන්න ඇයි මේ මොකක් දුකත් තියෙන සරවලන්න මොකද ධර්ම සාකච්ඡා කරන්න යනවද? අපි වගේ ආ ඉතින් ධර්ම සාකච්ඡා කරන්න යන බුද්ධාධිගෙන් අහනවා. අහන්න දෙයක් නැහැ. අහන්න දෙයක් ඕනේ නැහැ මොකද අපි දන්නවා උඩින් කට්ටිය එනවද ධර්මය කියලා දෙන්න? උඩින් නෑනේ ඉතින් තව කට්ටිය. ඌේ කට්ටියට පහළට එන්න බෑ. පහළ ඉන්න කට්ටියට උඩ දෙන්න බෑ. උඩ ඉන්න කට්ටියට පහළට එන්න පුළුවන් නෑ. බ්‍රහ්ම ලෝකේ ඒත් බෑනේ වෙන කට්ටියට වෙන දිව් ලෝකයට යන්න බෑ සමන්ති අර වගේ මල් වගේ ඒ වගේ මල් පූජා කරනවා මාසල්ලන්ට මල් පූජා කරනවා අර රතු මල ඒ වගේ රතු මලක් හැම හැම රතු මලක් වගේ ග්ලුකෝ මල් පට්ටියක් වගේ ලොකු එකක් තියෙනවා. ලොකු මල් පට්ටියක් වගේ ලොකු මල් පාට පාට සුදු පාට ඒ වගේ මේ පිරිලා ඒ වගේ තමයි පූජ කර පූජ කරන්නේ අපි. ඉතින් දී ලෝකෙදි ඒ ඒ වගේ එහෙම කඩන්න ඕනේ නැහැ. එක පාට මෙහෙම එක එක තියෙන පළවල් ඉතින් ගේන්න දෙයක් නෑ ඒ තියනවා නිකන් ඒ ගේන්න දෙයක් නෑ අද අපි දැන් මල් කඩලානේ අපි පූජා කරන්නේ එහෙම කඩන්න අවශ්‍ය නෑ ඈ කඩන්න අවශ්‍යයි කඩලා නැතුව කොහොමද අපි නැතුව ගන්නෙ මෙහෙමද ගන්නෙ කොහෙන්ද ගන්නෙ පවන්න පුළුවන් ඉතින් මේ යෝගී ලස්සන්ට කරනවා ඉතින් ඉතින් අර ධර්මදේශන අහන්න නම් බුදුහාමුදුරුවෝ ගිහිල්ලා අහලා එනවා ඉතිනේ. ඒ අහනවා ගොඩක් වෙලාවට ඉති බුසාදුගෙන් අහනවා පාසල් පාසල් නෙවෙයි කිව්ව විදියටම කරනවා භාවනා කරනවා අයින් දෙවියොත් අයින් දෙවියොත් භාවනා කරනවා සමාර දේවල් වෙද්දී ඉතින් මං නරකවටම බල්ල ඇති මං හරිකටම දන්නේ නෑ ඒත් වෙන දිහිලෝකවලට යන්න ඉතින් කල්ලට යන්න බෑ ඒ වුණත් ඒ දියුලාගල් වල තියෙන්නේ රහ කෑම ඒ වුණත් ඒක රහ කෑම ඉතින් අපිට ඒ වුණත් එහෙට යන්න බෑ ඉතින් උඩම මේ ලුකුම රජතුමා ඉන්න තැන යන්න ඕනේ ගොඩා පින්වත් කිව්වාම ඉතින් ඒ වගේ පින් කැව්වම් තමයි එහෙට යන්න පුළුවන්. චුට්ටක් පින් කැව්වම තව තැනකට යන්න පුළුවන්. තවත් ගොඩාක් පින් කළා ඒ මේ ඒ ලুকুම මේක තියෙන පහල යන්න පහලට යන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි. ඔන්නේ මම අහගන්න පුළුවන් ගවිසෝන්නාසගේ මේ මේ මොන දිව්‍ය තලයේද කියලානේ. ඔව්. මාද දිව්‍ය තල කියලා මගේ දිවිල් දාල තමයි චාතු මහරාජකය යාමය තුසිතය තාව මං දන්නේ නෑ සුදුම සුදුම ඉන්න කට්ටිය සුදුම සුදුයි මිංග කත් කල්විඩා වෙන එක මවන්නේ වෙන එක මවන්නේ නෑ මේක මම මවන්නේ එහෙම නම් හරියට මම දන්නේ නෑ මේ ආමයිතර ගල්සන්නන්සි ගියාට පස්සේ අද තමයි මේව කතා කරන්නේ ලස්සනයි නේ. ඉතින් දිව්‍ය ලෝක යන තරම මිනිස්සු කැමති ඉති වැඩක් නැහැ. ඉතින් ඒක දුකක් වෙන්නේ මේ මල් එක අපි ඇයි ඒක දුකක් වෙන්නේ? ඇයි දුකක් වෙන්නේ ඉතින්? දිව්‍ය ලෝකේ සපයි කියලා මිනිස්සු දිව්‍ය ලෝක යන්න හදන්නේ. මොකක්කරි ගන්න ගන්නා කියමුකෝ අපි අර සොන්නාසිකිවගේ මෙට්ට ගත්තා මෙට්ට අරගෙන දේවලෝකේ මෙට්ට අරගත්තම්ම ලස්සන රත්තරම් මෙට්ටයක් තිශ ඒගේ හිටපුගමන් සංඥා නෑ එයා සං සංඥාවක් නෑ සංඥාවක් නෙවෙයි ඒ ඒ මෙත්ත ගත්තාම ඊපස්සේ එයා දැක්කා තව මෙත්ත ඒ වගේම හට ඒක අරගන්න හිතුණා ඒත් යාට බඩක් නෑ කියලා හිතුණා දුකක් හිතුණා මේ මෙත්ත මං ගත්තේ මොකද දුක විඳෙන් සතුටුයි වෙන්නවා ඒකයි තින් දුකයි කියලා කියන්නේ තින් දුකයි සතුටුයි වෙන්න තව අනුන්ගේත් දැක්වත් ඒ එ නෙමේ ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් මහාන වෙන්නනේ කට්ටිය හිතන්නේ දිව්‍ය ලෝකේ ඉඳලා. ඇයි ඒ? මහාන වෙන්න බෑනේ දිව්‍ය ලෝකේ. ආ. කලින් මේක කිව්ව. අයියනේ දිව්‍ය ලෝකේ මහාන වෙන්න බැරි. මොකද ඉතින් එහෙ මහාන වෙන්න බැරි ඉතින් මහාන වුණාම මේ පාට වෙනස්නේ. නිල් පාටින් ඉන්න කළු පාටින් ඉන්න සුදු පාටින් ඉන්න ඒ වගේ තව පින්වත් ගොඩම්ම කෙව්ව කට්ටිය තමයි මේ වගේ තියෙන්නේ හැබැයි මෙහෙම කන මෙහෙම ලුකු වෙලා තියෙන එහෙම නෑ මෙහෙම තියෙනවා ඇයි ඉතින් ඇත්තටම මේ දිවිලෝකෙ ඇත්තට මහාන වෙන්න බෑද මහාන වෙන්න බැරි මොකද මේ ඒක මානන්න බැරි පාට වෙනස් ඇඳුම ඇඳම් තියෙන්නේ වෙනස් විදියකට ඉතින් අතරින්න ඕනේ මිනිසුන්ට අත්හරින්න බෑ දේවල්ලා නම් ඉතින් අත්හරින්න ඕනේ තව බණ ඇහුවට ඒ කට්ටිය මනහර බාන කරන ඒ වුණත් ඒ කට්ටිය දන්නේ නෑනේ ඕගලන් අහලා තියෙනවද සාදු කාලේ ඉන්න කාලේ මහල් වෙලා ඉන්නවද උඩ ඉන්න හදා ආ දෙවිවරු අහලා නැහැ නේ දෙවිවරු මහල් වෙන්නේ නැහැ සෝරි සෝරි ඒක නිසා මහල් වෙන්නේ එතකොට ඉතින් මහාන වෙන්න එහෙම පෙරුම් පුරාගෙන එන කට්ටිය ඉතින් මිනිස් ලෝකෙට වෙන්න ඕනනේ නෑ මේ පොඩ්ඩක් ඉන්න මේ තව ඉන්නවනේ මේ අශෝ එහෙම අශෝ ඉන්න කාලවල් වල ඒගොල්ලන්ට එක්ක හිච්ච කට්ටිය තමයි ආශ්‍යෝ වෙලා ඇවිල්ලා තියෙන දේ බලන්න ඒ හැබැයි ඒ කට්ටිය එච්චරම් පින් වැඩ කළේ නෑ චුට්ටක් විතර පින් වැඩ කළා ඒක නිසා අශෝ වෙලා ඉපදලා තියෙන දිවලෝකේ හරිනේ ඉන්න පොඩ්ඩක් පින් වැඩ හරිගටම හරින එන්න හැබැයි දිව්‍ය ලෝක ආශයෙක්න ඔව ඉතින් එයා පෙන් වැඩක් කරලා තියෙනන්න නරකයට චුට්ටයි එකයි